අවසරයි ගෞරවනීය සංඝරත්නයේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට තවත් බ්‍රහස්පති බ්‍රහස්පතින්ද දවසක් අද 2020 ජනවාරි මාසයේ 30 වෙනිදා ඉතින් අපි නිසන්වනේ ඉහළ සතිපතා පවත්වන ධර්ම දේශනාවේ තවත් අලුත් අවුරුද්ද වාරයක් කියලා කියන්න පුළුවන්. ඉතින් අපි සීලම දෙනා ඒ සඳහා tempත් වෙමු.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 කතිසුත්තේසු ජාගරං කතිහි සජමාදේහි කතිහි පරිසුද්ධති තී කෞරණීය සංගරත්න අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ කාතා රත්නය අඩංගු සූත්‍රයේ ජාගර සූත්‍රය කියලා සරුවචන් වහන්සේ තරුත්‍යන්සේ දේශනා කරපු ගාතාවත් එකතු කරලා මේ දෙකටම ජාගර සූත්‍රය කියලා නම් කරලා තියෙනවා සංගීතීකාරක මහා සංඝරත්නය විසින්. ඉතින් එදා ඉඳලා අද දක්වා මේ අවුරුදු 2600 කාලය තුල ජාගර සූත්‍රයේ නමින් මේ කටපාඩමෙහි ඇවිල්ලා ඉතින් ලංකාවේදී තමයි ඉස්ලාම් ගන්තරූඩ වෙලා තියෙන්නේ. ඊට පස්සේ තල්පත්ති රුර ලියලා ඉතාමත්ම දුෂ්කරව ඒ කටපාඩම සහිතව ඇවිල්ලා දැන් නම් ඇත්තටම කාටත් වගේ කොතනත් වගේ ඒක ලබා ගන්න පුළුවන් තත්ත්වයක තියෙනවා. ඒ සූත්‍රය නැත්නම් ලියපු කොළ එහෙම ලබා ගන්න පුළුවන් වුණාට මේ జాగර කියන අදහස අවදිභාවයේ එහෙම පොත්වලින් ලබන්න බෑ. ඒකට වෙනම වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වැඩපිළිවෙල හඳුනා ගැනීමක් විතරයි නැත්නම් බෞද්ධ භාවයට සුතමේ ඥානයකට ඇසුවිරු ඥානයකට පොත කියලා දෙනවා. ඊට පස්සේ අපි ඒ සඳහා විශාල වැඩපිළිවෙලක් කරන්න ඕනේ. ඒ සමේ జాగර කියන වචනයට ගොඩාක් සමීපයි අප්‍රමාද කියන වචනේ. ජාගරික වචන ගොඩාක් සමීපයි බුද්ධ කියන වචනේ. ජාගරික කියන වචනේ බොහෝ සමීපයි ප්‍රබුද්ධ කියන වචනේ. ඉතින් අපිට ලෝකෙ දිහා බලනකොට පේන්න තියෙන නැත්නම් Taman දවස ගත කරන හැටි දිහා බලනකොට අපි කොච්චරක් අවදියෙන් ගත කරනවද? කොච්චරක් බුද්ධිය ප්‍රමුඛ කරන ගත කරනවද? කොච්චරක් අප්‍රමාදීව ගත කරනවද කියලා බැලුවොත් කිසිම කෙනෙකුට ලෝකේ සන්තෝෂ වෙන්න බෑ. බාහිර බැලුවා සතුට වෙන්න බෑ, තමන් බැලුවා සතුට වෙන්න බෑ. නැත්නම් භාවනා කරන වේවා නොකරන වේවා පැවිදි වේවා උපැවිදි වේවා ගෑණි වේවා පිටිමි වේවා හැම කෙනෙක්ම Taman ගත කරන ජීවිතේ එච්චර ප්‍රබුද්ධ නැතිවීම ගැන අවදියක් නැතිවීම ගැන ප්‍රමාදයට වැටලා ගත කරන එක ගැන කනගාටු වෙන්න තමයි ඉන්නේ. ඒක පිළිබඳව ඒක විශ්ව සාධාරණ මතයක්. ඉතින් ඒ නිසා සර්වචනාංශයේ සම්පූර්ණ ඉගැන්වීමම 84000ක් ධර්මස්කන්ධය කියලා අපි කියන එකම තනි වචනයකට දැම්මන අප්‍රමාද පදේ තමයි බුද්ධජනසෙ ගැන්නේ අපිට. අප්‍රමාද පදය අපේ සිංහල විවාහයෙන් අයින් වෙලා. ඒක දැන් නැහැ. අප්‍රමාද කිව්වට ඒකට ගාක් අර්ථකථන දෙන්න ඕනේ. හැබැයි පමාද කියන එකේ විරුද්ධාර්ථය කිව්වොත් ඒකල ප්‍රමාදේ කියලා තේරුම් කරලා දෙන්න ඕන කෙනෙකුට පුළුවන්. අපි කොයි වෙලක් පමා කරන්න කියත් පමයි. කොයි වෙලක් පටන් ගන්න කියත් පමයි. ඉතින් අපි කවදාකවත් වෙලාවට ගරු කරන්නේ නැහැ. කවදාකවත් සභා ගෞරවේ නැහැ. කොහේ වැරදි වැඳ හරි වැඳ හරි පමා වෙලා එනවා. ඒ කාටවත් ඒක තේරෙන්නේ නැහැ. එතකොට වෙන්නේ සභා ගෞරව නැති වෙනවා. පිලාට වැඩ කරන ගතිය නැති වෙනවා. අපි හැමදාම වැඩ පස්සට දාන යුතුයකම් පැහැරායින මේ જાතියක් බාට පුද්ගලෙක් බාටපත් වෙනවා. ඉතින් ඒක හදන්න බෑ. නමුත් බුදු කෙනෙක් පහළ වෙන්නේ මේක කියලා දෙන්න පුළුවන් කියලා කියන්නේ. ඔය කවුරු බෑ කිව්වත් මට පුළුවන්. කියලා තමයි හරියට පමාදේට මදේට ලක් වෙන්නා වූ මත්පැන් පානෙන් අයින් වෙලා අප්‍රමාදයට අප්‍රමාද පදයේ ඉස්සර කරගෙන ගියොත් මේ జాగර කියන සූත්‍රය හරි වටිනවා. ඉතින් මේ සූත්‍රය අඩංගු නැත්නම් මේ జాగර කියන සූත්‍රයේ ગાථා දෙක අඩංගු කොටස සඝාතක වර්ගයට අහු වෙන්නේ ગાථා සහිත කියන අදහසෙන් ඒක සංයුත්ත නිකාය පටන් ගන්නකොටම තියෙන්නේ සඝාතක වර්ගයේ දේවතා සංයුත්තේ උගාක් වෙලාට ඒකේ සමාන ලක්ෂණ දෙකක් තියෙනවා දේවතාවෙක් ਸਰවචනාංශික විමසනවා ඒකෝ ਸਰවචනාංශේ බොහෝම අර පරිශ්‍රමෙන් ඒ දේවතා ආපු වචනම පාවිච්චි කරලා බොහොම ගාථා ස්වරූපයෙන්ම ඒ ගාථා ලයකම උත්තර දෙන නිසා ටිකක් ගාථා නිසා තේරුම් ගැනීම ටිකක් අමාරුයි ඒ මොකද ගද්දිය වගේ නෙවෙයි පද්දියට ගියාම ටිකක් බැඳලානේ තියෙන්නේ. ඒ නිසා ඒ සංයුතනිකය පටන් ගන්නකොට සංගීතකාරක මහරහතන් වහන්සේලා ඉස්ලාම මේ සගතක වර්ගය තමයි දේශනා කරලා තියෙන්නේ. ඒක නිකන් ධම්මපදේ වගේ. ධම්මපදේ තියෙන ગાථා 427ක්. ඒක තමයි මුළු ලෝකෙම බුදුහාඳුරෝ පිළිබඳ වැඩියෙන්ම භාෂාවලට පරිවර්තන වෙච්ච පොත. ඒකේ මේ බොහොම සරල දෙයක් ගන්නවා. අපේ පොඩි ආඳුරු පවා ඒක කටපාඩම් කරනවා. හරියට විනය පොතේ ඒකියාපදෙට කටපාඩම් කරනවා වගේ. ඉතින් ඒකෙන් හැඟීමක් දෙනවා. සංයුත්තනික ආයෙත් සදාතක වර්ගෙන් තමයි පටන් ගන්න. ඉතින් අපි පසුගිය වතාවේ වැඩ කරමින් සාකච්ඡා කරමින් හිටපු මාතෘකා කරපිට සූත්‍රය ඉවරනාට පස්සේ අපි පොදු එකඟතාවයකට ආවා. අපි සංයුත්තනිකායේ මුල ඉඳලා දවසට එක ගාතාවක් එක සූත්‍රයක් අරගෙන ඒ ධර්මදේශනාවට දවසේ ධර්මදේශන මාතුකා සැපගම කිය. ඉතින් අපි ගිය පාර කරපු ඒ චින්ද සූත්‍රයේ පස්සේ මේක තියෙන මේ జాగර සූත්‍රයේ ඉතින් ඒකෙදී దేవතාවෙක් සර්වචන්ස විවේකීව ඉන්න වෙලාවක ඒ කියන්නේ රාත්‍රී 10 පහ වුණාට පස්සේ දිව්‍යඥාන්සලා සඳහා බුදුජානනාංශයේ විවේකව ඉඳලා සැතපෙන ඉරියව්වෙන් ඉන්නේ. එතකොට මේ ප්‍රශ්න අහන තියෙන මේ దేవතාවෝ ඒ වෙලාවට ලං වෙනවා. ඒ මොකද මිනිස්සු ඇහැරලා ඉන්න වෙලාවේ ගව් තුනක් ප්‍රදේශයනකම් දෙවියන්ට එන්න බැරි තරම් ගඳයි කියනවා. අඩු ගඳ කියලා එකක් තියෙනවා. ඒකට කැමති නැහැ. මේ මිනිස්සු ඉන්න හැම තැනම ගඳක් තාරයි. ඉතින් දේවතාවෝ එන්නේ ඔක්කොමලා පැත්තකට වෙලා නිදාගත්තට පස්සේ ਸਰවචනාංශේ මිනිස්සෙක් තමයි. හැබැයි ਸਰවචනාංශ පිළිබඳ එහෙම පිළිකුලක් ඒගොල්ලෝ ගාවේ නැහැ. කලාතුරකින් නිබුදු කෙනෙක් උපදීනේ. දවසෙත් රෑ 10 ඉඳලා 2 දක්වා කාලේ ඒකත් තුනට කඩලා කොටසක් ਸਰවචන්සේ දේවතාවන් සඳහා වෙන් කළ තියෙනවා. ඒතර දේවතාවන්ගේ දවසක් මෙහි අවුරුදු 100ක්. ඒතර හිතා ගන්න කොච්චර පුංචි වෙලාවක්ද දේවතාවුන්ට හම්බ වෙන්නේ. ඊට පස්සේ අනිත් දවසෙත් එනකොට වැඩි වෙලා ගිහිල්ලා නැහැ. දවසක් දේවතාවන්ගේ දවසක් මේ අවුරුදු 100ක්. මුළු ਸਰවචන්සේ මෙහිටපු අවසර 80ම දේවතාවන්ට එක දවසක්. ඉතින් ආපු වෙලාවේ ගාථා වලින් අහන එක සාධාරණයි. මොකද එතකොට බොහොම ව්‍යාකරණ ස්වරූපේ సౌందర్యාත්මක ප්‍රශ්න අහන්න පුළුවන්. අහනවා කුමක් නිදාගත් කල්ලි කුමක් අවදි වේද? කුමක් අවදි කිරීමෙන් කුමක් නිදාගත් නිද නිද්‍රෝපගත කර හැකිද? කුමකින් කෙලෙස් අල්ලාගෙන කෙලෙස් අල්ලාගනේද? කුමකින් කෙලෙස් අතින් පිරිසිදුවක් වෙයිද කියලා. ඒ කියන්නේ අපි හැම වෙලාවෙම බැලුවොත් එක පැත්තක් අපේ නිදි එක පැත්තක් අවදි වෙලා. ඒ අවදි වෙලා තියෙන පැත්ත අපේ හිතසුව පිනිස නිවන පිනිස ලෞකික භෞතික දියුණුව සඳහා හොඳ දෙයද නරක දෙයද කියලා තේරුම් ගැනීමේ ශක්තියක් මනුස්සෙන්ට නැහැ. බුදු කෙනෙක් පහළ වෙලා මතක් කරනවා මෙන්න මේ ටික බුදියා ගත්තොත් මේ ටික ඇහැරෙනවා. මේ ටික ඇහැරව ගත්තොත් මේ ටික බුදියා ගන්නවා. ඒක නිසා ඇහැරගෙන තියෙන දේ සහ බුදියාගෙන ඉන්න දේ, නිදාගෙන ඉන්න දේ අතරමැද අවදියක් තියෙන මනුස්සයාට අපි කියනවා භවනා කරන කෙනෙක් කියලා. ආගමානුකූල කෙනෙක් කියලා, දාර්ශනික ගැන දන්න කෙනෙක් කියලා. ඉතින් බොහෝ ජනතාව ඒක දන්නේ නැහැ. ඒගොල්ලෝ හේතින් අර එන තාලෙට එහෙම නැත්නම් මනාපම් මේ ලෝකේ එන තාලෙට ජීවත් වෙනවා මිසක් ආ. දැන් මයි කොයි ටිකද බුදියාගෙන තියෙන කොයි ටිකද අවදි වෙලා තියෙන කියලා දන්නේ නැහැ. ඉතින් දැනට කරන අන්තම ගැඹුරුම ස්නායු වෛද්‍ය විද්‍යාවේදී පෙන්ලා තියෙනවා අපේ මොලේ කවදාකවත් 100% වැඩ කරන්නේ. වැඩ කරන්නේ ඉතාම පොඩි කොටසක්. ඒ ටික වැඩ කරනකොට අනිත ඔක්කොම නිදා ගන්නවා. ඉතින් අපි ඒ ඒ ටිකම තමයි හැමදාම පීටි ගගා පොලිෂ් කර කර ඒක සුද්ධ කර කර යනවා. ඉතින් අපි හැමදාම මැට්ටෝ වාගේ, ගිගිම්බෝ වාගේ අර දන්න ටික විතරක් දැනගෙන ඉන්නවා. ඒක දැන ගැනීම නිසා කොච්චරක් නින්දටපත් වෙලා තියනවාද අපේ හැකියාව කොච්චරද කියලා මරණකම්ම දන්නේ නැහැ. අපි දන්න පොඩි ශේෂ්ඨයක විශේෂඥ වෙලා දක්ෂයෝ වෙලා කෑ ගහගෙන ඒකමයි සත්‍ය කියාගෙන ඉන්නවා මිසක් හැම කෙනෙකුටම සරුවඥ වෙන්න පුළුවන්. හැම කෙනෙකුටම පුළු සම්පූර්ණ මනස අවදි කරගන්න පුළුවන්. හැබැයි ඒක සඳහා අපිට ප්‍රතිපදාවක් අවශ්‍යයි. ඒකට අපිට සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා කියලා ශික්ෂාපද තුනක් නැත්නම් ශික්ෂා තුනක් ශාසන තුනක් අංග තුනක් අපි ළඟ තියෙනවා. ඉතින් එකක්වත් ගණන් ගත්තේ ඒක කරන්න තමයි අපි පුතත්ජනයයි කියලා කියන්නේ. ඒගොල්ලෝ නිතරම උදේ ඉඳලා හැන්ද වෙනකන් කටබඩ පුරවන්න උත්සාහ කරනවා. ලාභ සත්කාර සම්මාන සිලෝකෙට යනවා. රට්ටු යන තාලෙට රැල්ලට අහුවෙලා රැළේ දුවන පිස්සු පිහට්ටෝ වගේ හරුවත් චන්සික වචනෙන් කියනවා නම් මුර්ගිය වාගේ. ඉතින් බටහිර උගන්නන තාලෙට උගන්න කියන්නේ උගන්නන එකකින් ඉගෙන ගන්න පුළුවන් එකක් අපි උර්ගියෝ උර්ගයාට අවසතේ කන්නේ ලේ පිට උර්ගයාගේ ලෝකවිකාගේ හැක්කේ තමයි පොඩි එකම හැරෙන්නේ ඒකට මේ කැලෑනීතිය කියලා කියනවා ඒක මොනම දෙයක් අත්තත් නැහැ ඒක තමයි මනුස්ස ලෝකේ තියෙන්නේ මේ මිනිස්සු දන්නේ නැහැ කොයි පැත්තද අවදිලා තියෙන්නේ කොයි පැත්තද නිදාගෙන තියෙන්නේ කොයි පැත්ත අවදුනොත්ද පිරිසුදුකම ලැබෙන්නේ කොයි පැත්ත අවදුනොත්ද කෙලෙස් එකතු වෙන්නේ කියලා දන්නේ නැහැ ඉතින් මේ දේවතාව දැනගෙන නෙවෙයි අහන්නේ සමාලා. නැත්තම් සරුවචනාංශේ ලව්වා අපි වාගේ අවුරුදු 2500 කට පස්සේ පහළ වෙන අයට බණ ටිකක් කියවන්න ධර්ම පාබතයක් නැත්නම් මාතුකාව සපයන වෙනත් ඉඩ තියෙනවා. හැබැයි මේ ගාථා බන්ධයෙන් තේිනවා දේවතාව සෑහෙන දේවල් අවබෝධ කරගන්න. අවබෝධ කරගන්න තියෙන. නැත්නම් කියන්න බෑනේ මොනවා නිදා ගන්නකොට මොනවා අවදි වෙයිද? මොනවා අවදි කිරීමේ මොනවා නිදිගත නිද්දෝපගත කරන්න පුළුවන්ද කියන එක අහන්නේ දැන් මිනිස්සෙක් මාළු මාකට් එකට ගියොත් අහන්නේ මේ මාළු කීයද මේක ගණන් කීයද මේකේ ප්‍රෝටීන් කොච්චරද කියලා අහන මිසක් ආ එකම යකෙකුටවත් ඕන ගමක් නැහැ මේ මොන දේ කෑවොත්ද මොන දේ විදියට හිටියොත්ද මේ නිවනට කිට්ටු වෙන්නේ සීලට කිට්ටු වෙන්නේ සමාධියට කිට්ටු වෙන ප්‍රඥාවට කිට්ටු වෙන්නේ ඒව මොකක්වත්ම මේ නගරවල නැහැනේ ඔක්කොම කාබාෂණිය කරලා නැතිනේ ඔක්කොම ඉන්නේ ඉඳුරම් පෙළවීම සඳහා. ඉතින් එහෙව් එකේ මේ దేవතාවෙක් අහනකොට අපිට හිතෙන යකෝ මෙච්චර පින් කළා දිවි ලෝකේ ගියාට පස්සේ ඒක දිව්‍ය සැප විඳින්න නැතුව මේ බුදුහාමුදුර ගාට ඇවිල්ලා කෝකද නැගිටවන්න ඕන කෝකද බුදි කරවන්න ඕන කියලා අහන්න දිව්‍ය දිව්‍ය ලෝකේ සතුටින්නේ නැහැ සතුටින් ඉන්නවා බුදුහාමුදුරගෙන් ප්‍රශ්න අහන්න ඉන්න බෑ ඕනේ ඉන්න බෑ බුදුහාමුදුර ඔය මිනිස්සෙක් මම දිව්‍ය ලෝකේ මම ළඟට එන්න ඕනේ බුදුහාමුදුර කියගෙන ඉන්න බෑ නෑ ගිය වෙලාවෙ ඉඳලා ආපහු මෙහෙට එන්න බලන්න කවුරු දිව්‍ය ලෝකේ ගියත් උන් ආනවලු ගිහිල්ලා මේ අනිකට කියනවා අනේ මචං අනේ මාළි යාළුවා අනේ මේ නිදුකාණේ දිවි ලෝක ඵලයක් කියලා. මේ බුදුහාමරෝ ගාවට බුදුරජාණන් මේ කියන්නේ. ඒකට හාමුදුර කෙනෙක් අහනවා ඇයි ස්වාමීන් වහන්සේ දිවි ලෝක කට්ටිය දිවි ලෝක යන්න ඕනේ කියන්නේ? නෑ නෑ දිවි ලෝකේ ඉන්න කට්ටිය සුගතිය වෙන්නේ මනුස්ස ලෝකේ තමයි. මනුස්ස ලෝකෙට එන්න පුදුමාකාර විදිහට ඒගොල්ලෝ අවස්ථා ලැබෙමින් බලාගෙන ඉන්නවා. මොකද මහ එපා කරපු කාල කණි ජීවිතයක් දෙයියන්න තියෙනවා. හැමදාම උදේ ඉඳලා හැන්ද වෙනකන් නන්දනවනේ ලොකු කානිවලයක් තියෙනවා. දිව්‍ය භෝජන තියෙනවා. දිව්‍ය මේ විමාන තියෙන චෝකේ දවස් දෙකක් කියනට එපා වෙනවනේ එපා. දැන් හොඳම ලක්ෂරේ කාර්යයක් ඉන්නකෝ දවසක් විතර එළියට බහින්නද. මොන මගුලක්ද මේක ඇතුලේ. ඉස්ලාම් දවස් නා හරි හොඳයි. අපි වගේ බයියන්නේ විශේෂයෙන් හොඳයි කාර්යවල. ගිහිල්ලා නැහනේ. අම්මා අප්පාව දැකලා නැහැ. අපේ අපච්චිලා අම්මලා ඉන්න කාලේ පාරට යනවල් කාර් බලන්න. පුංචි කාලේ යුද්ධයට ආපු විජීප් බලන්න මේ දැන් කැරෝල් බලන්න යනවා වගේ පාරට යනවා. අපි හිටපු ගෙදර තුලට නාන්න ගියාම ඇලට එළියට යන්න දෙන්නේ නැහැ. එළිය නානකොට ඈත කොළඹ කොළඹපාරේ වාහන යනවා පේනවා. පිටිල්ලට බැලුවොත් එයක් මාරි. හරි ලොකු දෙයක්. මේ වාහන දකින්නකොට. ඉතින් ඒ වගේ වාහනයක් අයිති වෙනවා කිව්වොත් පහ හිණකින්වත් හිතන්නේ නැහැ. ඒකල වාහනයකම පෑදයක් තවසක් දෙයක් ඉන්න කියොත් අන්තිමට කකුල් වලට කඩਿੱතු වෙලා රුමැටික් බේත් පොඩ වෙනවා. දිව්‍ය දෙයනාට ඕක තමයි වෙලා තියෙන්නේ ඉතින් අර හම්බෙන්නේ ඉතාම කලාතුරක පොඩ්ඩේදී බුදුහාමුදුර කාට ඇවිල්ලා කියනවා අහන වනිදුකානන් වහන්සේ කුමක් නිදාගත් කල්ලි කුමක් අවදි වේද කුමක් නිදුසෝපගත කිරීමෙන් කුමක් අවදි කරගත හැකිද කුමක් කෙලෙස් එකතු කරයිද සංස්කරණය කරයිද කුමකින් විසුද්ධ වේ විසුද්ධියකටපත් වේද කියලා. ඉතින් බුදුරජාණන්සේ මේ පහක් නිදිගත කිරීමෙන් පහක් අවදි වෙනවයි කියලා කියනවා. පහක් නිදාගෙන ඉන්නකොට පහක් අවදි වෙනවා පහක් නිද්‍රෝපගත කිරීමේ පහක් අවදි කරන්න පුළුවන් කියලා කියනවා. ඉතින් ඉච්චරයි ගාතයි කියන්නේ. ඕන කෙනෙකුට මේ පහ ඕන විදිහට අර්ථකථන දෙන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් අපි මේ වෙලාවට කරන්නේ ඒ ඒ පහ කියන වචනේ වෙනුවට අටුවාචාරින් වහන්සේ අපිට යෝජනාවක් දෙනවා. යෝජනා ගැන කියනවා මේ පසිඳුරන් කියලා එක වචනයක් කියනවා ඇහැ කන ජීවනාශය කය මේ පහ අවදි තාක්කල් අපි නිතරම මේ ඒ ద్వාර පහෙන් දස කුසල් කරමින් ඉන්නේ. වෙන මොනම දෙයක්වත් නැහැ. ඇස් අරගෙන ඉන්න තාක්කල් කණේ ශබ්ද ඇහෙන තාක්කල් නාසයෙන් දිවෙන් කයින් අවදි වෙලා ඉන්න තාක්කල් ඒක පිනවන තාක්කල් කර්මපත රැස් කරනවා. විශේෂයෙන්ම කාය කර්ම තුනක් සතුන් මරීම හොරකම් කිරීම කාමීත්‍යචාරේ එනනම් වචී කර්ම හතරක් බොරු කේලම ඉස්සතන පරිසතන කොයි වෙලාවෙ කොතන වේද කියන්නේ බෑ. නිසා ඉන්ද්‍රයන් අවදි වෙලා ඉන්න තාක්කල් නැත්නම් විඥාණය ඉන්ද්‍රිය බද්ධව තියෙන තාක්කල් ඕනම වෙලාව අකුසලයක් වෙන්න පුළුවන් කිසිම කෙනෙකුට සාතික කළ කියන්න බෑ. ඒක අවදි වෙලා තියෙනලාදී මගේ ළඟ අකුසල් වෙන්නේ නැහැ කියලා. එහෙම කියන්න පුළුවන් ශක්තියක් මනුෂ්‍යට නැහැ. ඒ මොකද මේ ලෝකේ කාම ලෝකයක්. අපි එහාට මෙහාට යනකොට කී දහස් සත්තු මරනවා කියලා අපි දන්නේ නැහැ. ඒ වගේම මේ අතන තියෙන දෙයක් මෙතන අරන් තිබීමෙන් අපිට අයිතින දෙයක් ගැනීමේ අකුසල කර්ම සිද්ධ වෙනවා. කාමීත්‍යාචාරය කියලා උනාට වැඩි රූප බලන්න ගියත් කාමීත්‍යාචාරය තමයි. අනවශ්‍ය විදිහට මේ සංගීත ලෝලී භාවයේ සන්දාහ සද්ධාහන තියන ආසාවත් ඒ ප්‍රමාණය ඉක්මවලා කාමීත්‍යාචාරට වැටෙනවා. සුවඳ බලන්න තියෙන, රස බලන්න තියෙන, පහස ලබන්න තියෙන, ඒ වගේම මෛතුන සේවනයේ සඳහා තියෙන තමයි උපරිමයේ පෙන්වන්නේ. අනික ඕනේ ඉදරම් පෙන්වීම කාමීත්‍යතාවට වෙනවා. ඉතින් අපි දවස පුරාම කරන ඔච්චරනේ. අද්දෙක අරගත්ත වෙලාවෙ ඉඳලා ආය හැන්දෑ බුදිය ගන්නකම් හොඳ රූප බලන්න හදනවා, සද්ද අහන්න හදනවා, ගන්ධ රස පහස විඳින්න හදනවා. ඒක හොඳටම තේරෙනවා. පුංචි හාමුදුර කෙනෙකුට හරි කමන්නේ, පුංචි දරුවෙකුට හරි කමන්නේ. ඇද්දෙක වහගෙන ආනාපාන හිත කියන්නේ ගියාම ඇස් දෙක අරිනකම් හදිසි. රූප බලන්න ආසයි. ඒ වගේම මේ ආනාපාන ඉන්නකොට ඇදී කුරුල්ල කෑ ගන්න එක අහන්න ආසයි. ඒ වගේම ගඳක් ආවොත් ආනාපාන ගඳ සුවඳක් නැහැ බොහෝ විට ගඳට හිත දුවනවා. එහෙනම් උදේට කෑව වැඩි එහෙම නැත්නම් උදේට කෑව මදි දවල්ට කීයට කන්න හම්බෙන්නේ දන්නේ නැහැ. කිලම්බත කොයි වෙලාවද කන්න ඕන දන්නේ කියලා දිව පිනවන්න උදේ ඉඳලා ඇඳ වෙනකන් බඩගෝස්තරයට දඟලනවා. ඊට පස්සේ කයට පහසුව මේ වම් පැත්තට බර වැඩි පොඩ්ඩක් උස්සලාගෙන ගන්න ඕනේ. දකුණු පැත්ත හරිනේ. ඒ ඉතින් ඕක හදන එක තමයි වැඩි. කොයිම වෙලාවකවත් අර කෙලෙස් නැති අරමුණක ඉන්න ආනාපානෙ ඉන්න හුස්මේ ඉන්න අමාරුයි. ඒකටම තමයි ඉඳගන්නේ. අනේ මට මේක ලැබේවා කියලා. ඉතින් භාවනා කරන කෙනෙකුට අරමුණකට හිත තියන කෙනෙකුට නම් තේරෙනවා මේ ඉඳුරන් අම්මු මුර්ගේ. කිසිම චාරයක් නැහැ. අර භාවනාවත් කඩාගෙන ඉඳුරම් පිටවීමට යනවා. අන්න එහෙම යනකොට මේ සූත්‍රයේ මේ ඇහ කන දිවනාශය කය කියන මේ පහ පංචේන්ද්‍රයන් කර්මපත රැස් කරන තැන විඥාණය කර්ම පංචේන්ද්‍රයන් ඇසුරු කරන තාක්කල් නීවරණ ධර්ම යට වෙලා තියෙනවා. අපිට නීවරණ තියෙන බව දන්නේ නැහැ. නමුත් අපි කොයි වෙලාවකට හරි ඇවිල්ලා අපි කියමු භාවනා කරනවා කියන වචනේ පාවිච්චි කරමුකෝ. අත් දෙක වහගෙන රූපෙන් එක නැතර කරනවා. විවිධ ස්ථානයකට යනවා ශබ්ද කවුරුත් ඇවිල්ලා මට කතා කරන්නේ නැහැ එන සද්දයක් මට නෙමෙයි කතා කරන්නේ කුරුල්ලෝ ඒ ඒ කට්ටියගේ ප්‍රශ්න කතා කරගන්නේ මට වැඩක් නැහැ. ඊටසේ ගන්ධ සුවඳ මට අදාළ නැහැ. දිවට රස දෙන්නෙත් නැහැ. කයත් එක විදිහට මැටි බුද්ධා වාගේ කියලා ඕක දිහා බලහාන හිටියොත් පේනවා. ඒ යම් වෙලාවක මේ වගේ භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා ඇහ කන දිවනාශය කය එකතෙන් කරන්න ගිය ගමන් නීවරණ පහ නිකන් හරියට සබම්බුළු මතුවෙනවා වගේ මතුවෙනවා. දිගටම කල්පනාව. ඇහැට රූප නැත්තම් කල්පනාව වැඩි. ශබ්දල කණ්ඩ ශබ්ද ඇහෙන්නේ නැත්තම් බයයි කල්පනාව වැඩි. නාසය දිව කය වැඩ කරන්නේ නැත්නම් දිගටම කල්පනාව. ඉතින් දැන් මෙතන මේ දේවතාව අහන ප්‍රශ්නෙනොත් මම මේ කියන්න හදන බණෙනොත් මතක් කරලා දෙන්න හදන්නේ මේ ඉඳුරම් පිනවලා පිනවපු ඉඳුරන් හදන පිනවන්න හදන ඉඳුරන් නිසා හෝ නැත්නම් ලෙඩකට දුකකටපත් වෙච්ච එහා කන දිවනාශය කය නිසා හෝ ලැබෙන මේ උග්‍ර සැප හෝ දුක තැම්පත් වෙනකොට තමයි නීවරණ මතුවෙන්නේ. මේ උග්‍ර කාමයේ කාමීත්‍යචාරය කියලා කියනවා. ඒක යටපත් කරපු ගමන් කාමච්ඡන්දේ මතුවෙනවා. කාමච්ඡන්දේ කියන්නේ පළවෙනි නීවරණය. ඉතින් මේකෙන් කියන්නේ කාම කාම මිත්‍යාචාරයට වැඩිය කාමච්ඡන්දය හොඳයි කියලා. හරි අමාරු තේරුම් කළවලා දෙන්න. කාට කිව්වත් ඔය එදිනදා ජීවිතයේ ඇත්ත අරගෙන මේ කාම අරමුණු වල ගත කරනවට වැඩිය එක තැනක වාඩි වෙලා මට දැන් කාම ඡන්ද කාම මිත්‍යාචාරේ නෑ කාමයේ පිළිබඳ මිත්‍යා හැසිරීමක් නෑ වැඩි හැසිරීමක් හැබැයි ඒක කරන්න තියෙන ආශාව හිතේ කොච්චරද ඒකට අපි කියනවා කාම ඡන්ද කියලා ඒ කාම මිත්‍යාචාරයට වැඩිය කාමච්ඡන්දය හොඳයි කියන එක තමයි බුදුරජාණන්සේ පරිණිගතන් කියන්නේ පහක් යටපත් කිරීමෙන් පහක් අවදි වෙනවා. යටපත් කරන්නේ ඉඳුරන් පහ. ඇහ කන දිව නාසය කය යටපත් කරනකොට ඉඳුරන් යටපත් කරනකොට නීවරණ පහ මතුවෙනවා. ඉතින් මේක නීවරණ කියන එක කර්මපත වලට වැඩිය හොඳ එකක්. සතෙක් මරනවා හොරකම් කරනවා කාමීත්‍යචාරයට වැඩි ඒ සතෙක් මැරීමට ආශාවක් හිතේ පහළ වෙනවා. හොරකම් කරන්න ලෝභයක් හිතේ පහළ වෙනවා. කාමීත්‍යචාරය පිළිබඳ හිතවිලි පහළ වෙනවා කියන එක අර විතික්‍රමණය වෙලා නැහැ. ඉතින් මේක දැන් අවුරුදු 40ක් බනට මම කියනවා හැම කෙනාම නීවරණ පහල වෙනවා කියලා චෝදනා කරනවා. තේරුම් කරලා දෙන්න අමාරුයි නීවරණ පහල වෙනවා කියලා කියන්නේ කාමපත නැහැ. කර්මපත නැහැ. ඒ තරම් බරපතල අකුසල් නැති වෙලාවේ ඒකේ හේවණල තමයි නීවරණ. නීවරණේ අපිට දැක ගන්න හෝ නීවරණ කියන්නේ මොනවද කියලා අවබෝධ කරගන්න හෝ ලැබෙන්නේ නැහැ ඇස්සරගෙන ඉන්න තාක්කල්. කන, නාසය, දිව, කය ඉන්න කියන තාක්කල් අපි මේ තිරිසන්නු වාගේ, ම්ලේච්ඡ වාගේ, උර්ගිය වාගේ ඒව පිනවන්න දඟනකොට නීවරණ තියෙන කතාවක් දන්නේ නැහැ. නීවරණ දන්නේ භාවනාවට ගිහිල්ලා වාඩි වෙලා මේ හිත එකතෙන් කිරීම සඳහා උදාසීන අරමුණකට හිත තැම්පත් කරන්න ගිය කෙනෙකුට විතරයි. ගිය කෙනා මැරෙන්නකම් අඬනවා. ඊයේත් ඇවිල්ලා මෙතන හිටිය පස් දෙනෙක්. මේ පස් දෙනාම කියනවා භාවනා කරන්න බෑ සෝංශ හිත පිට යනවා. මොකද ඕගොල්ලෝ ගෙදර ඉන්නකොට නෙවෙයි මේ භාවනා කරනගේ හිත පිට යනවා තමයි. කවුරුත් නැති කෙනෙක් ඉඳලා තියෙනවද මේ හිත පිට යන්නේ නැති කෙනෙක්. ඒක හොඳයි යෝයි භාවනා කරලා හිත පිට යන්නේ හොඳයි ගෙදර කක්කවල ඉඳගෙන හිත පිට යනට වැඩියි. නෑ ඒගොල්ලෝ කියනවා හිත පිට යෑම නතර වුණාට පස්සේ ඇවිල්ලා භාවනා කරන්න කියලා. ඉතින් මං කිව්ව මෙහි ඉන්න එක එක තාරා තිරන් අය කිසිම කෙනෙක් කියන්නේ මේ භාවනා කරපු ගමන් හිතත් නිකන් මේ කීකරු වෙනවයි කියලා. හිතේ අකීකරුකම දන්නේ භාවනා කරන එක නා විතරයි. අරගොල්ලෝ ඒකට බයේ මෝදහත් ගව්වා තියලා අමුඩ ගහගෙන ගොඩට වෙලා ඉන්නවා. බෑවම නොසලනවා gedara dore හිටියානම් කේන්තියක් ගෝ කාටරි බැන්න ගැහුවා අතපය වීසි කරා. එහෙනම් හොරකමක් කරනවා කියන එක දැන් ඉතින් ලොකු ලොක්කන් හොරකම් කරනවා කියන එක ගානක්ම නැහැ. ඒ ලොක්කෙක් වෙන්නම බෑ හොරකම් කරන්න නැතුව. ඔය හැම ලොක්කෙක්ම ඉන්නේ බැංකු නායක. බැංකුවත් ඒක දැනුනවා කියන්නේ අපාගත වෙන අකුසල කර්මයක්. බැංකුවල විතර පාහර වැඩ කරන රටක් ලෝකේ නැහැ. ඒක ඕනම අකුසල කර්මයක් කරනවා. ඔබ මට හල්ලි දීපන් මම අකුසලයට හල්ලි යොදලා ඔබට පොලිට් එක දෙනවා. බැංකුවත් එක්ක ගත කරන්නේ නැතුව දැන් හුස්ම ගන්නවත් බෑ රටේ. ඒ තරමටම අල්ලලා තියෙන නිසා අපි මේ පින්නපාත හිඟා කනකොට බලන කොච්චර ජොලිද කියලා අපිට බැංකුව ඕනෙත් නැහැ. බංකුවක් විතරයි ඕන කරන්නේ වාඩි වෙන්න. එන්න පොඩි අම්සු හලි තස ගන්නවා හිතන්න. කක්කව තමයි. කතා කරන්න දෙයක් නැහැ. නමුත් අපේ ලොකු තාංශ කියන්නේ මේ කවුරු හරි දෙන දෙයක් කාලා ජීවත් වෙනකොට කිසිම බැංකුවකට හෝ ණය ගන්න දෙන දැනකට හෝ රක්ෂණ සංස්ථාන කිසිම සම්බන්ධයක් නැහැ. ඒ සම්බන්ධ වෙන හැම කෙනාම දවස පුරාම අකුසල් කරගන්න. සූදු ගෙලිනවා වගේ. ස්ටොක් එක්ස්චේන්ජ් එකට ගියා වගේ. කොටස් මිලදී ගත්තා වගේ. කිසිම සීමාවක් නැහැ. ඉතින් එහෙම එකේ මෙහෙම වාඩි වෙලා ඉන්නකොට ඒ ආශාව පහළ වෙනවා. අපරාධ ගෙදර ඉඳන් කුඹරක් කොටන්න තිබුණානේ. ගෙදර තිබුණා නම් අසවල් බිස්නස් එක කරන්න තිබුණානේ. අර වැඩේ කරන්න පුළුවන්නේ කියලා මේ හිත මේ නීවරණ ටික අපිට දෙන පටලැවිල්ල තමයි මුන්නෝක දාලා නැගිටලා ඵලයන් ඉන්න බෑ මේක කහනවා නල්ලියනවා අරමුණේ හිත හිටින්නේ නෑ ඉතින් දිගටම චෝදනා තමයි අන්න මේකෙදි බුදුරජාණන් සඳහන් කරනවා නීවරණ මත වෙන්නේ ඉන්ද්‍රිය බද්ධ විඥාණය ඉඳුරංගෙන් අයින් කරාට පස්සේ ඒක ලේසි වැඩක් නෙවෙයි ඒක තමයි අබිනිෂ්ක්‍මණය කෙරුවයි කියලා කාය විවේකයේ ලැබපු කෙනෙක් කියන්නේ ගිහිගේ අතහැරපු කෙනෙක් චිත්ත විවේකයේ යන්න ලබන්න කරන ප්‍රයත්නය තමයි ඔය. එයා නාන අරමුණු විතේ හිත යන වෙනකොට ඒ කාර්මණක හිත තියාගෙන උත්සාහ කරනවා. කරනකොට මේ හිත වැඩ කරන හැටි සරුවචන් වහන්සේ පෙන්නනවා චප්පානක සූත්‍රේ. ඒක පසුගිය දවස්වල මාස දෙකම ඇවිදිනකොට විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේ හය පොලකදී තව සතේ හතේ වැඩමුළු කරා මම හැම තැනකදී වගේ මම මතක් කරා. ඒක හරියට හිත වදිනවා. චප්පානක සූත්‍රය මම හිතන්නේ අංගුත්තර නිකායේ චක්කනිපාතේ තියෙනවා. බුදුජානනාචි උපමාවකට කියනවා හිතන්නේ කියලා. ඇහැ කියන්නේ සර්පයෙක්, කන කියන්නේ කිඹුලෙක්, නාසය කියලා කියන්නේ බල්ලෙක්, ඊට පස්සේ දිව කියලා කියන්නේ හිවලෙක්, ඊට පස්සේ කය කියලා කියන්නේ පක්ෂියෙක්, හිත කියලා කියන්නේ රිලෙවෙක්. මේ හය දෙනාම ලණු වල ගැට ගහලා ලණුවයි එකට ගැට ගහලා තිබ්බොත් මාළුවා කැමති නෑ ඌ නෑ කැමති නෑ ඌ බහට අදිනවා ඌ දිනන වෙලාවනේ සත්තු 6 දෙනාම ඇදගෙන උඹහකට යනවා. ඒකට මාළුවත් කොට පක්ෂියත් උඹහේ අනෙක් සත්තු සේරම ඇදගෙන යනවා උඹහට. ඒකේ ලැබුම්පලයි ආහාර හොයාගෙන. ඊට පස්සේ කිඹුලට වෙලාවක් හම්බුනොත් කනට ඔක්කොම සත්තු ටික ඇදගෙන වතුරට බහිනවා. ඌ දන්නේ අනික් සත්තුන්ට වතුර ජීවත් වෙන්න බෑ කන්න බෑ කියලා. නමුත් ඌගේ කොචර භූමියේ එතන ආහාරය තියෙන එතන. ඊට පස්සේ නාසයට ඉඳහම්මුණොත් බල්ලෙක් වගේ ඌ ගමට අදිනවා. දිවට ඉඩ හම්බුනොත් හිවලෙක් වගේ සෝම් කොටටද මිනිමස් කණ්ඩායම්. ඊට පස්සේ කයට හිත හම්බුනොත් පක්ෂියෙක් වගේ ඔක්කොම තරන අහසට ගිලෙන් හදන රාජාලියෙක් වගේ. හිතට අවස්ථාව හම්බුනොත් පිස්සු රිලෙවෙච්ච වගේ අත්ෙන් අතට පයින්න අනික් සත්තු ඇදගෙන යන බව දන්නේ. මෙන්න වගේ සත්තු 6 දෙනෙක් ගැට ගහලා ගැට ගහපු ලනුව ඒකට ගැට ගැහුවොත් මුන් 6 දෙනාගේ හැතිරීමට හපං කියනවා භාවනා නොකරන කෙනාගේ සීලයක් නැති කෙනාගේ හිත දවසේ 30 වැඩ කරන හැටි ප්‍රාණ කළා. ප්‍රාණීන් 6 දිනක් එක්ක. ඉතින් ඒ එතන තැනකදී සීලයක් හෝ සදාචාරයක් හෝ සබහ ගෞරවයක් හෝ නිින්දක් අවදි භාවයක් පිළිබඳ කතා කරන්නේ සත්වෝ ධ්‍යානයක් වාගේ. ඒ කිසිම බලාපොරොත්තු වෙන්න බෑ සීලාචාර ගතියක් හෝ මොකක් හරි. අහු වෙච්ච වෙලාවේ අහු වෙච්ච දේ කරනවා. සත්තුනේ දැන් කියන බුදුරජාණන්සේ මෙහෙව් වෙන්න මේ 6 දෙනා හයියට කණුවක් හිටුලා මේ 6 දෙනාම කණුවක බැන්දොත් නැත්තම් ගැට ගහලා බැන්දොත් ඌ ලණුව තියෙන තාක්කල් දුවයි හැබැයි කණුවට තීර වෙච්ච ගමන් නතර වෙනවනේ ඒක තමයි කායानुපස්සනා කියන්නේ රටි නටයි හැබැයි කොච්චර නටුවක් දැනගත්තම ආයෙ කායට හිත ගන්නයි කියනවා හුස්ම ගන්න එකට හිත ගන්නයි කියනවා පිම්බීම හැකිලීමට හිත ගන්නයි කියනවා මම දැන් ඉඳගෙන ඉන්නේ කියන ඉඳගෙන ඉන්න හැපීමට හිත ගත්තා නම් ඇහැ යනවා තමයි හැබැයි ඇහැ කුරුල්ලේ මේ නයික් වගේ අපි ඇදගෙන යනකොට මෙයා ගැට ගහලා ඉන්න නිසා ඕනෑමට වැඩි අනික් සත්තු ඇදගෙන යන්න බෑ. ඉතින් අපි භාවනා කරනවා කියලා කරන්නේ ඕක තමයි. පුළුවන් තරම් කයට හිත තියන්න හදනවා ඒ වුණාට නයා කවදාකවත් කියන්නේ නැහැ. කිඹුලා කවදාකවත් කියන්නේ නැහැ. බල්ල අහන්නෙත් නැහැ. හිවල අහන්නෙත් නැහැ. පක්ෂි අහන්නෙත් නැහැ. පිස්සු හි වඳුරු හිත අහන්නෙත් නැහැ. නමුත් ඒකට දැන් දුවන්න බෑ යනකොට කයට ගෙනත් යන්න පුළුවන්. ආන්නේම ගිහිල්ල වල යම් වෙලාවක මේ ඇහැ කය ඇහැ කන ජීවනාශය කය කියන මේ දේ කීකරු වුණොත් නායට ඇහුවොත් ඉතින් තේරෙන පටන් ගන්නවා කොච්චරක්නම් මේක සිඳුරම් පිනවීම නතර කරපු ගමන් කොච්චරක් නීවරණද නීවරණ වල ගැහණු පිළිම් බෙදයක් නැහැ. නීවරණ වල වැඩි මහල්ලු බාලියෝ කියලා වෙනසක් නැහැ. උගත් නුගත් බෙදෙකුත් නැහැ. පැවිදි පැවිදි බෙදෙකුත් නැහැ. බෞද්ධ බෞද්ධ ભેදෙකුත් නැහැ. මනුස්ස හිත් කීකරු කරන්න ගිය ගම මේක නිකන් රබර් බෝලයක් වතුරට තද කරගෙන හිටියා වගේ උඩටමයි ගහන්නේ. පුදුම විදිහට මේ කැලේ හිටපු මීහරකෙක් ගෙනල්ලා ගම්මැද්ද බැඳගත්තා වගේ. ජීව බහුවේ දවසල ආව පොළොවේ පොඩි ආම්සුර ටිකක් භාවනා කරන්න. ඉතින් ආම්සුරන්ට මං කිව්වා කවි ටිකක් ලියන්න කියලා. ඒ ආම්සුර කියනවා කැලයෙන් ගිනත් ගම ගෙදරක බැඳ ඉඳින කුළු ගවයෙකු ලෙස වෙතට ඔබ හිතගෙන යන්න. හැකි වෙද කරුණු කවි කර දැන් පවසන්න එලෙසයි ඔබේ හිත ඒ බව දැනගන්න. කැලේින් මිහරකා කුළු මිහරකේ ගෙනලා ගම්මැත්තේ බැන්දොත් ඒක හරි කුළු එන්න එන සැරයි. ඌ වර්මන්ද කඩාගෙන කනුව ගලවගෙන යන්න මැරෙන්න නතරන. ඊට හපම් භාවනා කරන්න ඉඳගත්ත හිත. ඒක කුළු මේමකට තමයි මේ අටුවචාන් වහන්සේලා සමාන කරලා තියෙන්නේ. ඉතින් ඒ මොකද ඒ ආශය ඊට වැඩිය මේ ණය වෙන්න. රූප බලන්න ආසයි. සද්ධාහන්න ආසයි. ගන්ධරස බලන්න පහස බලන්න ආසයි. එතකොට මේ ඒව බලන තාක්කල් අපිට තේරෙන්නේ මේ නිවර්ණ කියලා જાතිය ලෝකේ තියෙනවා කියලා. ඒව පොඩ්ඩක් සංසිද්ධ වෙන්න ඕනේ. ඒක සීල ශික්ෂාව නෙවෙයි. ඒක කියන්නේ සමාධි ශික්ෂාව කියලා. ඒක තමයි අපි තපස් රකින්නවා. කෙලස් වැරෙන කෙලස් තවන වැර යොදනවායි කියලා කියන්නේ. සබ්‍රහ්මචාරින් වහන්සලා කියලා කියන්නේ. යෝගාවචරයි කියලා කියන්නේ. කියාට තේරෙනවා මේක ඇස් දෙක වහපු ගමන් මේ මුකුත් නැහැ නටන්න පටන් අරගන්න. ඉතින් මේකට මුණ දෙන්න පුළුවන් කෙනෙක් මගේ ජීවිතේ දැකලා නැහැ. උත්සාහ කරලා වැටෙන කට්ටිය නම් දැකලා තියෙනවා. මොකද දෙනෙක් උත්සාහ කරන්නේ නැහැ. මොකද දන්නව ඇස් දෙක වහන්න බෑ. ඇහපු ගමන් নানা ආකාර දේවල් පේනවා. කන සද්ද ඇහින් නැති වෙච්ච කම් පුදුම බයක් ඇති වෙනවා. ඒ නිසා හැන්දෑවෙනකොට අපි බයයි. රැයට බයයි. ඉෂදතාවයට බයයි. තනි වුණා බාලුණයි කිය. වයසට යනකොට බයයි. මැරෙන්න බයයි. ඒ මොකද මේ ඉඳුරන්ට ලැබෙන ආහාර නැති වෙන. හිතන්න හොඳම තරුණ වයසේ ඉන්න භද්‍ර යවුණේ ජීවිතේ ප්‍රථම යාමේ මේ තුන් යාමේ පළවෙනි යාමේ කලුකෙස් කියන වයසේදී කවුරු හරි මේක දැනගෙන බලන්න ඕනේ මේ පස් දෙනා පොඩ්ඩක් කීකරු කරගෙන කියලා ඇහැකන දිවනාසය කය කීකරු කරගෙන කායන පචන හිත තියා හිටියොත් ඔන්න පේන්න පටන් ගන්නවා නීවරණ වල සෙල්ලම. එතකොට බුද්ධ ඥානස කියනවාට පස් දෙනා නිදිගරෝප නිසා තමයි මේ පස් දෙනා අවදි වෙන්නේ. ඉඳුරන් කියන පස් දෙනා නිදිව කරපු ගමන් නීවරණ කියන පස් දෙනා අවදි වෙනවා. ඒකට මූණ දෙන්න බෑ අපට. අපි හිතනවා කවදාරි භාවනා කරන්න නීවරණ නැති දවසක් කියලා. එනිවා හරියට මෝදහින්න කියලා බලහන් ඉන්නවා මේ ඔරුව දියත් කරනවා මොහොතේ රැළ නතර වෙනකන් ඉන්න හදනවා. මුහුද ගැන නතර වෙන්නේ නැහැ. කවදාකවත් නතර වෙන්නේ නැහැ. ඒක ඉතින් අර රැළ අඩු වෙලාවේ කොහොම හරි දාගන්න එකයි තියෙන්නේ. ඒකේ මුහුදේ ඉන්න මුත්තේ එයා කියලා දෙනවා ඔරුව දියත් කරන වෙලාවේ මෙන්න මේ වෙලාවේ දියත් කරන රැළ හොඳටම අඩු වෙලාවක දියත් කර ගන්නවා මිසක් ආ රැළ නතර වෙන්නේ නැහැ. මේ රූප බලන තියෙන ආශාව මුළු ජීවිතේම ඉවර වෙන්නේ නැහැ. සද්ධාහන තියෙන ආශාව ඒ වගේම ඇහැ කැමැති Tamanට අවස්ථාව ගන්න. ඒකට කන ගැන තැකීමක් නැහැ. නාසය ගැන තැකීමක්ම නැහැ. ඔක්කොම යටපත් කරගෙන මේ ණය අදිනව උඹහට. ඒක කිඹුලට ආවොත් ඌ අනිසත්තු ගැන තැකීමක් නැහැ. මේ හය පස් දෙනා අපි ළඟ හිටියට ඇහැ කන ගැන කිසිම අනුකම්පාවක් නැහැ. කන ඇහැ ගැන කිසිම අනුකම්පාවක් නැහැ. රජ වෙච්ච එක අනිත් ඔක්කොම චප්ප කරගෙන යනවා. ඒ නිසා මේ පහ වහලා ඒකේ ගිහිගියත් හැරිම නෙවෙයි මේක තපස. මේක භාවනා. මේක චිත්ත භාවනා කියලා කියනවා. කරපු ගමන් ඕන්න ගන්නවා නීවරණ වල රඟ. ඒක හරියට කැලෙන් ගෙනත් ගම ගෙදරක බැඳ සිටින කුළු ගවයෙකු වෙතට ඔබේ හිත ගෙන යන්න. හැකි වෙද කරුණු කවි කර දැන් පවසන්න. එලෙසයි ඔබේ හිතේ ඒ බව දැනගන්න කියලා. ඔක්කොමලා හිතනවා නෑ නෑ නීවරණ දවස් එනකම් භාවනා කරන්න ඉන්න. නැත්තම් මෛත්‍රී බුදුහාමුදුරුවෝ આવොත් නීවරණ නැති වෙයි. අන්න එදාට යන්නම් භාවනා කරන්න කියලා කට්ටිය බලන ඉන්නවා. නමුත් මේ බුදුහාමර කියන්නේ අර පහ අවදිලා ඉන්නකන් නීවරණ කියන ජරාව මගේ හිතේ තියෙන බවත් අපි දන්නේ ඒක මතු කරගන්න පුළුවන් වුණා නම් ජීවිතේ ප්‍රථම යාමේ. මතු කරගන්න පුළුවන් වුණා නම් කලු කෙස්ටිබියේදී. මතු කරගන්න පුළුවන් නම් බද්ද යවුවනේදී. නිවන් නොදැක්කත් පුදුමයක් ඒක. අද තියෙන මේ ලෝකේ තියෙන කාමය අපේ දෙමාපිය අපේ දරුවන්ට පෙන්වන කුණු හරපල්. අපේ දරුවෝ දෙමාපියෝ දරුවෝ දිනු කරන්න ගිහිල්ලා දරුවෝ දාන මේ අමාරුව එයා බලනකොට ගොඩේ ඉන්න දරුවෙක් හිතන්නවත් බෑ. බුද්ධ තාත්තලාට ඕනේ දරුවන්ට ලොකු ලොකු රූප පෙන්වන්න. ඕනේ ඕනේ හද්දාස්සන්න. ගන්ධ දත්තින්ද රස දෙන්න, කයට පහස දෙන්න. ඉතින් අර සර්පය පස් දෙනකොට වන මුර්ගය පස් දෙනකොට කල් වෙනවා. ඉතින් උන් ආයේ තාත්තට සලකයියේ. කදාකත් හිතන්න බෑ. ඉතින් එහෙමනම් සිද්ධාර්ථ කුමාරයා සිද්ධාර්ථ කුමාරයා කියන්නේ පව් බුදුහාමුදුරුවෝ රාහුල පුංචාමරට මොකද කිව්වේ? අඬ ගන්න ගිහිල්ලා ගියා අසෝ මේ සුත් මේ සාරිපුත්ත මහ ස්වාමීන් වහන්සේ බලනවා මෙන්න මේක පැවිදි කරපන් කියලා. සුද්ධෝදන රජුට බඩේලි යන්න පටන් අරගත්තා. යසෝදරාවට හොම්ම ගන්න බැරුව ගියා. ආ බලපන් උතේ මේ ලක්කන මණ්ඩිත රත්ත සූපාදෝ කියලා ඔන්න පිටත් කරා බුදුහාමුදුරුවෝ ගහට අනේ ඒක හේවණල්ල වැටිච්ච ගමන් ශ්‍රමණේ උඹේ හේවණල්ලත් මට සැපයි කියලා අන්න පිටිවැසි ගියා. බුරුම රටේ කවදාකවත් ආමුතු කෙනෙක්ගේ හැමලෙල බා ගන්න තියන්නේ නැහැ. බුද්ධුම බෑ. ඒ බෑගුවොත් ඒක යන ආමුතු පිටිපස්සේ. ආමුතු යනකම් හිටගෙන ඉන්නවා. උදිපාන්තර පිටිපස්ස යනකොට ආමුතු යන පැත්තේ සූර්ය මේ නැගිනේර නම් හැමලෙල වැටෙන්නේ අනිත් පැත්තට නේ. ඒකට හිටගෙන ඉන්නවා පා ගන්න හැමලෙල. බෑගුවොත් ජපමන්ත්‍රේ වැතුරුවොත් කොල්ලෝ ටික ඔක්කොම ආමුතු පිටිපස්සේ. ගම්වලා වදන්නයි හදන්නයි නටලා නටලා නටලා අර අම්මට සරුට්ටයක් ගාලා ගියාට පස්සේ මොකද්ද මේ මේ එවනල් බගන්න බෑ. ඉතින් ගිරව් හදනවා වගේ. කූඩු යරපු ගමන් කවලා වෙලඳ જાති ඇති කලත් රන් කූඩු වේ ගිරවා ගමාලා යන්න යාවේ රෞදි දීයේ ලබන සේවන සපතා යම්ලකට එන්නේ අකෝ ඔබට ඕන දෙයක් කියපන් හිතපන් ගෙදර කියලා මේ වැඩේ පැනලා කියලා දැන් බඩ වපු දානවා අම්මලායි අම්මලා කියන විදිහට හිටියාන උකුලේ තියාන තනින් කිරිපුවාගෙන රූප පෙන්න පෙන්න ශබ්දාසාස මේ කරන කුණු හරපේ ඇත්තටම අමාරුයි මං කියන්නේ අර බනට කිව්වට ලේසි නෑ වැඩි. ඒ නිසා එහෙන් ඇවිල්ලා මෙහෙට ඇවිල්ලා ඇහැකන ජීවනාශේ නතර කරගන්න ගන්න උත්සාහය එතකොට තේරෙනවා නීවරණ කියලා එක්කෙනෙක්වත් කතා කරන්නේ නෑ. මම හිතේ මෙච්චර නීවරණ මත වෙනවා කියලා ඔක්කොමලා ලැජ්ජා වෙලා ඉනවා චික් මගේ හිතක ඇති තිරිසන් හිතක් තියෙන්නේ මේ වෙන්නේ. සර්ප හිතක් තියෙන්නේ කිඹුල් හිතක් තියෙන්නේ බල්ලු හිතක් තියෙන්නේ හිවල් හිතක් තියෙන්නේ රිලා හිතක් තියෙන්නේ කුරුළු හිතක් තියෙන කියලා ඉන්නා මිසක කියපල්ලා. ඕක කියපු ගමන් ඉවරයි. බුදුහාම කියනවා ඉඳුරන් দমনය කරපු එකට විතරයි නීවරණ දකින්න පුළුවන් වෙන්නේ. ඉඳුරන් අවදි වෙලා ඉන්න තාක්කල් නීවරණ කෙනෙක්වත් දන්නෙත් නැහැ. අපේ තියෙන ලැජ්ජාව තමයි නීවරණ මතුවෙන්නේ භාවනාවේ ජීවුන අවස්ථාවක් කියලා කවුරක්වත් දන්නේ නැහැ. ඔක්කොම හිතනවා භාවනා කරන්නේ නීවරණ නැති වුණාට පස්සේ කියලා. නීවරණ නැති වුණාට පස්සේ හොඳයි. හැබැයි නීවරණ දින දන්න එකත් හොඳයි. නිසා පංචජහි නෑ මේක කියන්නේ පංච සුත්තේසු ජාගරිතේසු සුත්තං පහක් නිදා ගන්නකොට පහක් අවදි වෙනවා. මේ ඉන්ද්‍රයන් පස් දෙනා පොඩ්ඩක් හරි කී කරුවෙමොත් නීවරණ ටික අවදි වෙනවා. ඉතින් නීවරණ අවදි වෙන ගැන හොඳයිනේ. දන්න දෙයක්. ඔය ගිහියෝ භාවනා නොකරන ඒකවත් දන්නේ නැහැ. මේ හිත පැත්තකට වෙලා කී කරු වෙනකොට කැලේ ඉන්න මීහරක වගේ කුළු වෙන ගතියක් තියෙන බව දන්නේ නැහැ. ඉතින් ඒකත් ඒ හිතනවා භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා මං ආවේ ආපු ගමන් එහෙම tempat වෙලා බුක් කාලා පළවෙනි ධ්‍යානයටයි ඊගාට දෙවෙනි ධ්‍යානයටයි ඊගාට සෝවාන් වෙයි කියලා ඉතින් කට්ටියන සුමාන දෙකෙන් සෝවාන් වෙලා ගෙදර යන්න කරලා තිවුර තිවුර දාගන්න. අනේ මාස දෙකක් යනවා තාම සෝවාන් තියා සෝ අහං කියන එක විතරයි වෙන්නේ. මෙන්න මම සෝවාන් වෙන්නේ නැහැ. මේ චිවුරන්නේ. එහෙම පුළුවන් සුමාන දෙකෙන් සාමාන්‍ය සෑහෙන වැඩක් කරගන්න තුන ගෙදර හිටියා නම් ආහාර යන්නේ නිවන් දකින්න බෑ කියලා තිවුරන්නේ. මනසට දන්නවනම් මේ ඉඳුරම් පිනීමේ වෙනුවට දැන් නීවරණ කියන කුණු අර්ථයක් හිතේ තියෙනවා කියලා ඒක හෙලි කර ගන්න පුළුවන් නම් හරි වටිනවා. ඊට පස්සේ මේ නීවරණ අවදිලා ඉන්න තාක්කල් Taman දැනගන්න ඕනේ මගේ ඉඳුරන් වීතික්‍රමණය කෙලස් කරන්නේ නැහැ දැන්. නීවරණ කියලා කියන්නේ හිතේ පරිඋත්ථාන කෙලස් විතරයි. පරිඋත්ථාන කෙලස් කියනකොට වීතික්‍රමණය වෙන්නේ නැහැ. විතික්‍රමණය වෙන්නේ නැතිකොට විතරයි පරිඋත්ථාන කෙලස් එන්නේ. ඒ නිසා නීවරණ දැනගෙන මේ දැන් තියෙන ආශාව දැන් තියෙන තරහ, දැන් තියෙන නිදිමත, දැන් තියෙන අතීතනාගතයට දුවන හිත, දැන් තියෙන කුකුස් සැක කියලා මේ කාරණාව හරියට කියන්න පුළුවන් නම් කමඨං සුද්ධ කරන වෙලාවේ ඒක මේ අබිනිෂ්ක්‍මණය කරපු කාය විවේකයේ කරපු කෙනෙකුට ඊ ගාව චිත්ත විවේකයේ ලැබෙනකොට පෙරමග ලකුණු. ඒක නිසා මේ පහ අවදි වෙනකොට මේ පහ බුදි මේ පහ බුදි කරවන්න ඕන මේ පහ අවදි කරවන්න ඕන. මොනවද බුද්ධියගෙන ඉන්න පහ නීවරණ. සාමාන්‍ය ජීවිතේ. ඉඳුරන් ටික වහපු ගමන් ඒක අවදි වෙනවා ඉඳුරන් නින්දට වැටෙනවා. එතකොට නීවරණ තියෙන තාක්කල් ඒක ඉඳා පාඩම ශ්‍රද්ධාව විරිය සති සමාධි ප්‍රඥා අවදි වෙන්නේ නැහැ. කොයි වෙලාවකද දැන් මට නීවරණ තියෙන්නේ කලින් ගෙනාවු මීහරකා. උද්දට කනෝ කල්ලා උද්ද වරපටේක වෙන බොහොම තරම් නටපන් කියලා බෙල්ල කඩා ගන්න ගිහිල්ලා අන්තිමට නටලා නටලා නටලා නටලා කනෝ මුලම ලගින තරක් වෙනවා. ආන්නේ වගේ කලාතුරකින් වෙලාවක අපිට තේරෙනවා මේ නීවරණ බොහොම දඟයි බොහොම අශීලාචාරය නමුත් හති වැටෙන වෙලාවක් වෙනවා. අන්නේ වෙලාව වෙනකොට ශ්‍රද්ධාව නැගිනවා. ඔය මල පූජා කරන ශ්‍රද්ධාව, දානයක් දෙන ශ්‍රද්ධාව, බණක් අහන ශ්‍රද්ධාව, එහෙම නැත්නම් මේ බෝධි පූජාවක් කරන ශ්‍රද්ධාව නෙමෙයි මේ කතා කරන්නේ. ඉතාම ගැඹුරින් ශ්‍රද්ධාවක් වෙනවා. ඒ ශ්‍රද්ධාව එන්නේ ඉදurang පිනවීමෙන් ලැබෙන සැප වගේ නෙමෙයි. විවේකජං පීති සුඛං කියලා සර්වචන් සඳහන්. ඇසට රූප නොපෙනීමෙන් ඇහැට රූප දකින්න නැති වෙලාවක එන සැපක් ඒක. කනට ශබ්ද නැති වෙලාවක එන සැපක්. නාසයට ගඳ, දිවට රස, කයට පහස, ඒව නැති වෙලාවේ රූප, ශබ්ද, කන්ද රස වල ස්පර්ශයන්ගේ විවේක වෙනකොට එන සුඛයක් තියෙනවා. ආන්න එතකොට තමයි තේරෙන පටන් අරගන්න ඊන ශද්ධාව මේ ඉඳුරම් පෙනවීමෙන් එන ශද්ධාව නෙවෙයි. ඔය ආණ්ඩුව අපිට දෙන්න හදන සැප නෙවෙයි. මේ බුදුහාමුදුරුවෝ දෙන්න හදන සැප. ඒක ඇත්තටම බුදුහාමර පහරින් ඉස්සලා තින්ජාය තිබුණා. ඊට පස්සේ වීර්යයක් එනවා යකෝ මෙච්චර කල් මේ කය නලවන්නයි ඇහැ පිනවන්ටයි නැතුව මිසක් අපි මේ එක අරමුණක් බලන්න එක ඉරියව්වක ඉන්න ටිකක් සක්මන් කරන්න වීර්යය කළා නෑනේ. අපි කරපු වීර්ය තිරිසංග වීර්යයක් විතරයි. මේ බුදුහාමුදුරුවෝ පහළ වෙලා ඉඳද්දී යන්න පාරක් තියෙද්දි මේ අස්නත තියෙද්දි මේ වීර්ය කරලා නැහැ නේ කියලා ඔන්න තේරෙන්න පටන් ගන්නවා. Tamanට අනුකම්පාව වෙනස කළ යුතු වීර්ය. මෙදකල් වීර්ය නොකරලා නැහැ. අපි නැත්නම් මෙහෙම ජීවත් වෙන්න බෑනේ. අපි සාමාන්‍ය මිනිසුන්ට හොඳින් ඉන්නවනේ. ඒක මේ ආධ්‍යාත්මිකව යනකොට එන වීර්ය කෙලස් චවන වැර. මේ නිකන් අනුන්ට ගහ ගන්න බැන ගන්න රූප බලන්න ශබ්ද අහන්න නෙවෙයි. ආන්නේ වීර්ය දැනගත්ත පස්සේ තේිනවා ඒක තියෙන්නේ මිනිස්යා ගා විතරයි. සම්‍යක් දෘෂ්ටික මිනිස්යා ගා විතරයි. අනික් මිනිස්සුත් තිරිසනුන් වගේ මේ සැප හොයන්න උද්දී ඉඳලා හැන්ද වෙනකන් අමුඩ තද කරලා ගහගෙන කඹරනවා තියාගන්න. පව් අපා. පව් කියන්නත් හොඳයි කීමේ සම්බ කරන දෙයින් තමයි අපිට කීයක් හරි දෙන්නේ. ඒ නිසා ඥානදාමසෝයි මේ අපි ළඟ හිටිය ප්‍රංශ හම්සු කෙනෙක්. මට මතකයි විශ්ව කුටියට කියන්නේ ප්‍රංශ කුටිය කියලා. හැමදාම ප්‍රංශ හම්සු කෙනෙක් ඔබේ ඉන්නේ. ඒ හම්සුත් එක්ක යනකොට මේ පල්ලිය කුඹුර මිනිස්සු හානවලු. ඒ ප්‍රංශ හම්සුරෝ ඥාන ත්‍රිලෝකද මණ්ඩලය. කිවල ඥාන දාමර බලන්න මිනිස්සු උද්දී පටන් ගත්ත හැන්දනම් කාෂ්ඨ කව්වේ මඩේ බැහැගෙන පුදුමාකාර විඳවිල්ලක් නෙ විඳවන්නේ කියලා. ඥානදාන කියලා ඒ විඳවලා හම්බ කරනවා තමයි අපිට කන්න දෙන්නේ. ඔය මිනිස්සු හම්බ කරන එක තමයි කන්නේ. ඒ මිනිස්සු කරන වැඩේ නරකයි කියන්න බෑ. ඒ මිනිස්සු ඉස්ලාම් බුද්ධ පූජානේ දෙන්නේ. ඉතින් දාන ටිකක් නේ දෙන්නේ අලුත් බත්තාලේ හම්බ කරන තියෙන්නේ. ඒ මිනිසුන්ගේ හැටි. හැබැයි ඒකේ හොඳ කෑල්ල අපිට දෙන්නේ අපි ස්තුතියන්නේ නෙමෙයි. නමුත් මිනිස්සු බුදුමාහාර මහන්සියක් නෙමහන්සිය. මේ මහන්සි වීම ඒගොල්ලෝ හරි සපක් කරගන්නේ මහන්සි වෙන්නේ. හරියට අසුචි වලකට බහැලා අසුචි අස්කරණයකට ඕවර් ටයිම් හම්බ වෙනවා කියලා හිතන්නේ. ඒක අසුචි වැඩි වෙනවා නම් හරි කැමතියි ඒකට. නගරේ ලොකු උත්සවයක් එහෙම තියෙනවා නම් බාල්දි ටික ඔක්කොම පිරලා. බාල්දි වෙසි ගින්න තිබ්බේ ඉතින් අතල දෝදකට එහෙන ජොලියක් කරනවා අන්න ඕවර් ටයිම් තියෙනවා කියලා. මිනිස්සු හැමදැනම කක්ක කරලා ගිහිල්ලා නගරේ. ඉන්දියාවේ උත්සව ඕනේ හැම වෙලාවෙම පාරයින කක්ක කරනවා. ඉතින් නගර සෝදකයාට හරියට මේ ලාභයිලු කට්ටිය විශාල උත්සවයක් පවත්වනවා. මොකද කක්ක ගොඩක් හම්බෙලා. මේක අස් කරන එකේ දැන් ඔය අපි රස්සාවල් කරනවා කියලා කියන්නේ සුද්ධ කක්ක කරන්නේ ඕදන එක තමයි. සුද්ධ මෙහෙට ඉන්නේ කක්ක කරලා යන්නේ විතරයි වෙන මොකකටවත් නෑ. ඉතින් ඒ සුද්ධ කරන එක තමයි අපි සුද්ධ කියලා. ඌ කර ඌ කක්ක කරන එකට කියනවා අපි සුද්ධ කරන අපි කල්ලෝ ඌට සුද්ධ කියලා අපි කියනවා. පිටරට ගිය කට්ටියත් එක මම අවුරුදු <laughs> මාස දෙකක් ඉඳලා ආවේ. සෝරි තමයි. අපේ කට්ටිය හරි දක්ෂයි කක්ක සුද්ධ කරන්නේ. බැනුම් අහගෙන ප්‍රොමෝෂන් එකක් අරගෙන ඒ කරලත් බෑ මං ගියාම කීයක් හරි මටත් දෙන්න. ඉතින් බනින්න හොඳ නෑ නේ අප්පා. නමුත් මං කිව්වාම කඹරනවායි කියලා වැන්දලා කියනවා ඇත්ත ස්වාමීන් වහන්සේ පුදුම කැඹිරිල්ලක් කඹරන්නේ. ඒ වෙනකොට ඇවිල්ලා එන්නේ ගෑන මන්න පැයක් විතර වාඩි වෙලා ඉන්න බෑ. ඌව බලන්න ආසයි. සද්ධාහන් ආසයි. ගන්ධරස පහස බලන්න ආසයි. අනුන්ට කඹරන්ට ආසයි. ඉතින් මේ වෙනුවට කවුරු හරි තරුණ වයසදීම දැනගෙන මේක බුදුබණ කියලා දැනගෙන එක ඉරියව්වක ඒක අරමුණක තියාගෙන ඉඳලා අර තේරුනොත් මේකට ප්‍රධාන බාධාව නීවරණ ඒකට කරන්නේ එකම දේ පුළුවන් තරම් හිත සත්‍යමත් කරන්න පුළුවන් තරම් හිත ඉරියව්ව පවත්වා පුළුවන් තරම් හිත අරමුණේ පවත්වන්න යනකොට ඒ පැවැත්ම හරහා නීවරණ අර සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රියයන්ගෙන් වෙනස් වෙනවා. දැන් ඉන්ද්‍රිය කියන වචනේ දෙවෙනි අර්ථය එනවා. ඉස්සෙල්ලා ඉඳුරන් කිව්වේ ඇහැ කන දිව නාසය කය මන. ඒ ටික අවදි වෙලා තියෙන තක්කල් නීවරණ පිපෙන්නේ නැහැ. නීවරණ අවදි වෙන්නේ නැහැ. දැන් නීවරණ අවදි වුණාට පස්සේ නීවරණ වෙනුවෙන් හොඳට සතිය පවත්නකොට නීවරණයෙන් සතිය පවත්න කියන්නේ අරමුණේ සතිය පවත්නකොට ඉන්නේ ඉන්නේ ඉන්නේ ඉර පායනකොට අඳුර නැති වෙනා වගේ නීවරණ වෙනුවට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා ඉදරන් පහක් පහළ වෙනවා. ඉතින් අපි දැන් කතා කරා සද්ධාව වෙනස් වෙනවා එතකොට වීර්යය කියලා කියන්නේ මේ සල්ලිම්බ කරන්නයි, ගෙවල් ගොතවල් කොට ගහන්නයි, වස්තු බෝධය එකතු කරන එක නෙවෙයි. කොච්චර වෙලා මට එක විදිහවක ඉන්න පුළුවන්ද? කොච්චර වෙලා මට ඒක අරමුණක ඉන්න පුළුවන්ද? කොච්චර වෙලා මට මේ අරණ්‍ය වාසී ගහක් පොළ ඉඳගෙන ඉන්න ශූන්‍යාකාරක ඉන්න පුළුවන්ද මම හිත කොච්චර ආසයිද කානිවල් බලන්න යන්න මම හිත කොච්චර ආසද නගර රාජධානි වල සැරිසරන්න ඒ තීදී මම ඇවිල්ලා කැලේටලා ඉන්නවා කිව්වා අමෝතු සතියක් තියෙනවනේ ඒ සතිය කැලේ හිටියද රිලවුන්ට නෑනේ වල්ලුරන්ට නෑනේ ඒක නෙවෙයි අපි මෙතන ඉන්නේ වෙන එකටනේ ආන්න ඒක දැනගෙන සතියෙන් මම මේ උපයාගත්ත දෙයක්. ඒ නිසා මම පුළුවන් තරම් අරමුණේ ඉරියව්වේ වර්තමානයේ අප්‍රමාදේ හිත පවත්නවා කියන එක මේ ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට ටික ටික ටික ටික වැඩෙනවා. එතකොට සතිය තියෙන ප්‍රමාණයට සාපේක්ෂව වැඩි වේලාවක් සතිය තිබුණොත් සමාධිය වැඩෙනවා. සතිය තමයි සමාධිය වලින් ආසන්නම කාරණාව. ඒකෝට තේනවා මේ මෙතෙක් කල මොකද්ද ජීවිතය කියලා ගත කරේ. දැන් මේ විදිහේ සද්ධා විදියේ සති සමාධිය වෙනකොට ලැබෙන ලාභයක්. ඉදිරිතරේ වස්තු භෝග හම්බ කරන්න ගියාම හොර හතර ප්‍රශ්නයන පිරිසුදු කරන්නයි, බදු ගෙවන්නයි, අනුමාන තමන්ට සැපින් ගන්න වෙලාවක් නැතිකමයි තියෙන මෝඩකම තේරෙන්න පටන් ගන්නවා. මට ඒක තේරුනේ මම පළවෙනිම දවස් හතේ වැඩ පිළිවෙලට ගියා 1970 නමේ අරම අමාරු යට නොකයි. ඒ දවස්වල වේලවල් පහක්වත් කන්න ඕනේ මට. ඉතින් ගෝවා හන්දාවට මොහින්ද ජීතුම ඇවිල්ලා හිටියේ මොනවදෝ බිස්කට් එක්කුයි කිසිලි කීටි දෙන ළඟට යනකොට ඒක දිරවලා ඉවරයි. බලනකොට ඒක දිරවලා ඉවරයි. මේ රැයට කාලා ඉතින් තලුමර මරානමයි රැයට ඉන්නේ නිින්ද යන්නෙත් නෑ ඇනුම් ඇර ඉන්නවා. කොහොමද මට තේරෙනවා පුදුමාකාර සැපක්. දවස් 7 ඉවරලා මම ගෙදර ආවට පස්සේ එයාගේ දැන් ලොකු කතා කරලා අනේ පොඩි මල්ලි භාවනා කරන්න කියලා ඒකාලි භාවනා කරන්නේ නැහැ මොකක් කරන්නේ එන්නකො අපේ ගෙදර කියලා මේ මට රැහැට මොනවද කන්න දුන්නා මම කිව්වා දැන් කන්න බෑ කියලා පුදුම හිතන ලොකෝ මොකද උඹට වෙලා කියන්නේ කියලා වෙන්න ඕන වෙලාවක කන්න දෙන්න ලොකෝකත් එක කනවා කෑම විතර නෙවෙයි මම කිව්වා දැන් ආසයි නොකයි නේ ඊට පස්සේ පැවිදි වෙන්න කියලා ඒ මෙන්න ජොලි නෙමෙයි විනාඩියක් ඔක්කොම භාවනා කරන අය ඉන්නේ විවේකීව ඉන්න පුළුවන් මං ගිහලා දැන් මේක හමුලන්නේ කිව්වා හරියන්නේ නැහැ මං යන පැවිදි. ආන්නේ පිස්සුනිකයිට බං උඹ අද පැවිදි වුණොත් හෙට සිවුරු අරනවා කිව්වා. උඹට තියෙන ගහේ මං දන්නවනේ හරියන්නේ නැහැ වැඩේ කිව්වා. අවුරුදු 8ක් 9ක් ওই විදිහටම හිටියා. කනවා බොනවා වැඩ කරාට කවදා හරි සිවුරට තමයි කෙලවර වෙන්නේ කියලා දන්නේ. හැබැයි කියෙන්නේ නැහැ කාටවත්. අංගවන්දුවත් නැහැ. ඒකට තේනවා මේ අවුරුදු 8 තේනවා මේ මිනිස්සු හම්බ කරලා මරණ වෙලාවේදී කාටද දීලා මැරෙන්නේ. කිසිම එකෙකුට Taman කැමති කෙනාට වස්තු දෙන්න හම්බෙන්නේ නැහැ නේ. අප්‍රිය දායාදයක් වෙන්නේ. මරණකොට කවුරුරි ගෙවලෙක් ඇවිල්ලා ඕක කඩ ගන්න. හම්බ ඉන්නකම් කන්නේත් නැතුව දඬ පිට දෙන්නෙත් නැතුව රැස් කරගෙන මඩිචිලේ ගහගෙන ඉන්නවා. අනේ කොම ලෝබැංගේදී ඇලියාවට ගියා වගේ කුඹි කෑවා වගේ අන්තිමට මැරිලා ගෙවලියෝ වෙලා රැයට ගඳේ ඉන්නේ අර මේ අවමුලෝ පෙරේත ගඳ. මෙව ඉඳලා මැරිච්චු. මේකට වෙන්නේ අනිත්‍ය රිලවුත් වගේ වෙන්නේ. යන්නේ නැහැනේ කොච්චර කිව්වත්. මම හිතන්නේ මැරිච්ච හාමුදුරුවෝ වෙන්න ඇති රිලව් කියන්නේ මොකද හැම අරණ්‍යකම ඉන්නවා. බයක් නැහැ. නමත් මංක් කියලා කියන හාමුදුරුවෝ මංකි කියලා කියනවා රිලව්. මංක්ස් ඇන් මංකීස්. ඒ මොකද මේක හිතාගෙන හිටියට කියන දේ හම්බෙන්නේ නැහැ. ඒක ඉන්නකම් හොඳට කතා කරලා මේ නීවරණ වෙනුවට නීවරණ යටපත් කරන්න පුළුවන් නිසා නෙවෙයි මම මේ කියන්නේ. අපි කරමු මොන හරි උපක්‍රමයකින් එක දිගට සතිය විනාඩියක්වත් පවත්තලා තේරුම් අරගත්තොත් එතකොට එන සද්ධාව විදිය සති සමාධි ප්‍රඥා. ඒක හිතාගන්න අම්මගෙන් උට තාත්තගෙන් අපිට දෙන්න බෑ. ගා උත්සාහ කරන එකට හරියනවා. අපි 100ක් භවනා කරමු කියමු. තුන් හතර දෙනෙකුට හරියනවා. ඒක තේරෙනවා කට්ටිය ලියන ලියමන් වලින් හත අට යනකොට බොහොම සතුටින් ප්‍රකාශ කරනවා. එතකොට පේනවා මේකට කියනවා ඒක නිර්ආමිෂ සුඛය කියලා. රූප සද්ද ගන්ධ රස වලින් නෙවෙයි එන්නේ ව නැති බවින් එන විවේකජම් පීති සුඛං නිර්ආමිෂ සුඛය කියලා. ඉතින් මේ ලෝකේ කිසිම කෙනෙක් අඳුරන්නේ නැහැ. ඔක්කොම අඳුරන්නේ මේ සුඛෝපභෝගී වස්තු වලින් ලැබෙන සැප. අපභෝග පරිභෝග වස්තු වැඩි වෙනවා නම් සැප ලැබෙනවා කියලා. ඒ උපභෝග පරිභෝග වස්තු වැඩි වෙලා පෙරේතව ජීවිත ගත කරන මිනිස්සු මං විතර දැකලා නැහැ කවුරක්වත්. හම්බ කරපු දවසේ ඉඳලා පුදුම කරදරයකින් ඉන්නේ. ඒ බඩු වලට ගෙනේද හොරු ගනේද දරුවෝ ගොඩු ගහනවා නන්නත්තර වෙලා කිසිම නැහැ වස්තුෙන් දෙයක් ඒ මොහොත හැමිලා පුළුවන් තරම් මේක හොරකම් කරන කාණ්ඩ හදන්නේ අනේර හම්බ කරන කාලය තමයි සැපවත් නැහැ. ඉතින් ඒ නිසා ඒ වෙනුවට නිසි කල වයසට පැවිදි වෙලා නැත්තම් බණක් භාවනාවක් කරලා මේ චිත්ත විවේකයේ ඉපදුවා නම් අර තේරෙන පටන් ගන්නවා මේ ලෝකෙ මේ චිත්ත විවේකයෙන් තොරව ගත කරන හැම මොහොතකම අකුසල. හැම මොහොතකම අකුසල. ඒ වෙනුවට එක එල්ලක හිත තියාන දැම්මම ඉන්නේ චිත්ත විවේකේ දැම්මම ඉන්නේ අසවල් අරමුණේ කියලා ඒ විවේකයෙන් හටගත් ප්‍රීති සුඛේ එනකොට පේනවා එතනදී රැස් කිරීමක් වෙන්නේ නැහැ. ඒකෝ නිකන් කණ්ණාඩියක් හොඳට පිහලා පිරිසුදු කෙරුවා වගේ හොඳට ඡායාව පේනවා. නැත්තම් ඕකේ දැල්ල බැඳිලා තියෙනවා. නිටතරම දැල්ල බැඳෙනවා. ඉතින් අන්න ඒ වගේ ඉඳුරන් පහපිනවන තාක්කල් නීවරණ නීවරණ තියෙන තාක්කල් සද්ධාදී ඉඳුරන් පහ හැදෙන්නේ නැහැ කියන මේ කාරණා ටික දැනගත්තා නම් අපි ඊට පස්සේ තේරුම් ගන්න පුළුවන් ඒ සද්ධාදී ඉන්ද්‍රිය පහ හදාගත්තාම ඊට පස්සේ අර පිරිසුදු වීදුරුවක ඡායාව පෙන්නා වගේ වැලිවර මාලාවල් නැති දියකඩක මූණ බැලුවොත් මූණේ ඡායාව පේනවා වගේ කොච්චර අමාරුද ගේ කඩක් රැලි මාලා නැතුව තියාගෙන ඉන්න. කොච්චර අමාරුද නිතරම දැන් ඔය ජනිල් වීදුරු සුදුහාමුදුරුව මං එනකොට පිහලා ඔක්කොම. එසමයින් ගම පේනව නේද මේ වීදුරු ලස්සන දැන් කියලා මං කොහොමද දැක්කා යන්න ඉස්සලා ගොඩාක් ලප බැඳිලා තියෙනවා. මම ඔක්කොම පිහලා දැම්මයි. ඉතින් මාසෙන් යනකොට ආයෙ බැඳිනවා. කොච්චර අමාරුද ඔගේ තියන්න ඕන. ඒ වගේ මේක පිරිසිදු කළ තියා හිටව මනුස්ස ලීලාවක් තියෙනවා. එහෙම නැත්නම් අර කීසනුන් වගේ උරගිය වගේ ඒ ගත කරන වෙනකොට පේනවා ඒ බැඳෙන තැන නොදැන නෙවෙයි සිද්ධ වෙන්නේ. හොඳටම දැනගෙන සිද්ධ වෙන්නේ. ඒ කාටවත් ආයේ මේ තෝතෝ කුණු බැඳගෙන ඉන්නවා කියලා කියන්න ඕනේ නැහැ. මේ කියන මගෙත් තියෙනවා. මෙයාගෙත් තියෙනවා. බුදු කෙනෙක් ඇවිල්ලා පෙන්වන සම්පූර්ණ සුද්ධ කරලා මෙන්න ගැලවුම් මාර්ගය. ඉඳුරංගේ ඈ කන දිවනාසී ඉන්නා තාකල් නීවරණ තියෙන කියලාවත් දන්නේ නැහැ. ඉඳුරන් වහලා නීවරණයෙන් ඇරලා නීවරණ ජයගත්තට පස්සේ අර තේනවා සද්ධාදී ඉඳුරන් පහක් හැදෙනවා කියලා. අර පහ මේ පහෙන් ප්‍රතිස්ථාපන වෙනවා නේදාට පේනවා. මේ සද්ධාදී ඉන්ද්‍රිය ධර්ම පහ වැවෙනවා නම් ඒකට කියනවා ඉන්ද්‍රිය පහ කියලා. සතර සතිපට්ඨාන සතර මේ ඉර්ධිපාද සතර සම්‍යක් ප්‍රදාන ඊගාට පංච ඉන්ද්‍රිය කියලා එකක් උගන්වනවා. සද්ධා විද්‍ය සති සමාධි ප්‍රඥා. ඉතින් ඒක බල බවටපත් කරගන්න ඕනේ. සද්ධා බලයේ බවට ඒක තමයි ගොඩක් ඔය උග්‍ර භවනාදී සිද්ධ වෙන්නේ ඒකවල තේනවා කීයෙන් කී දෙනාද මේක දන්නේ නැහැ මේ දෙයියෝ මේ ප්‍රශ්නාන දෙයියෝ මේක දැනගෙන අහලා තියෙනවා එහෙම නැත්නම් මෙහෙම ප්‍රශ්නයක් අහන්න බෑනේ ඒ අහන්නේ එකක් කුමක් නිදාගත් කල්ලි කුමක් අවදි වෙයිද කුමක් නිදි ගැන්වීමෙන්ද කුමක් මේ අවදි කරන්න පුළුවන් වෙන්නේ කොයි වෙලාවෙද රැස් කිරීම වෙන්නේ කොයි වෙලාවේද පිරිසිදු වීම වෙන්නේ. ඒතර බුදුරජාණන් සඳහන් කරලා දෙනවා ඇහ කන දිවනාසේ කය ආදී ඉඳුරන් අවදියෙන් ඉන්න තාක්කල් අඩු ගානේ යට පරිඋත් ทาน මට්ටමේ කෙලස් තියෙන බවවත් කවුරුත් දන්නේ නැහැ. ඒෂා ඉඳුරන් වහලා කෙලේ ඒකට කෙලස් එනවා කැලේ කුළුමි හරකෙක් වගේ. ඊටසේ කෙලස් එක්ක වැඩ කරලා නීවරණ එක වැඩ කරලා නීවරණත් කීකරු කෙරුවට පස්සේ ඔන්න සද්ධාදී ඉන්ද්‍රිය ධර්ම පහක් පහළ වෙනවා. අන්න එතෙන් යනකොට කෙලෙස් රැස්වීම අඩුයි පිරිසිදු වීම වෙනවා. හැබැයි තව ඊට පස්සේ තව දුර කතාවක් තියෙනවා. මොකද මේ තාක්කල් යනකම් බුදුචානන්සේ පහළ වෙන්නේ ඉස්සෙල්ලත් මේ ධර්මයේ දැනගෙන ඉඳලා තියෙනවා. තම තාති භාවනා තිබිලා තියෙනවා. බුදුචානන්සේ මේකම තව ඉදිරියට යනකොට පහේ ඉලක්කම් නෙවෙයි හම්බ වෙන්නේ වෙන ඉලක්කම් වගේක්. කෙසේ නමුත් මේ ටික කරගන්න බැරුව අද ජනයා කොච්චර තැවෙනවද? අද දැන් අවුරුදු 34කට වැඩි කට්ටිය දන්නවා. දැන් මම ඉන්නේ අසුචි වලක කියලා දන්නවා. දැන් කරන්නේ කැඹිරිල්ලක් කියලා දන්නවා. ඒ මොකද අන්‍යාගමිකයන් බව භාවනා කරනවාද? ඒගොල්ලන් කියලා දීපු ගමන් ඒක බැරි දෙයක් කියලා මෛත්‍රී බුදුහාමකන් ඉන්න කිසිම කතෝලික මිනිසෙක් ලෑස්ති නැහැ. මුස්ලිම් මිනිසෙක් ලෑස්ති නැහැ. දෙමළ මිනිසෙක් ලෑස්ති නැහැ. අපි මේ එක එක ආගම් වල අවුරුදු 6 7 ළමයින්ට මේක කියලා දීලා ඒකල කරලා බෙල්ලා දීලා තියෙනවා తాවකාලික අපිට විවේක වෙන්න පුළුවන්. ඒ විවේකේ ලැබුවට පස්සේ ඒ ඒගොල්ලන්ට යන්‍යාගම් ගන්න විශේෂයෙන් තියෙනවා මේ පෙන්න දන ස්වර්ග රාජ්‍යයි නොපෙන්න දෙයියෝ වෙනුවට මේ අස්පන අපිට මේ කරන්න පුළුවන් නේ. එක්කෙනෙක්ට බුද්ධ ධර්මයට එන්න කියන්නේ අපි. ඔය ඉන්න තැන මේ ඉඳගෙන වැඩේ කරන්න ගියාම දැන් මේ අහන දෙයියොත් බුද්ධ ධර්මයෙන් දැන් දෙක ලවුරුද්දක් නැහැ නේ. ඔය දෙයනේ ඩෙන්ටි කාඩ් එක බලලා නෙවෙයිනේ ගාතාව කියන්නේ හරි සූත්‍ර පිටකට ඇවිල්ලා තියෙන්නේ. දෙයයන්ට එහෙම ආගමක් නැහැ. බුදුජානක කියන්නේ මේ දෙයයන්ට নমස්කාරය කියන්නේ කියලා පන්සිල් පද දීලා නෙවෙයි. කෙලින්ම කියනවා. ඒ නිසා අපි ඒක තේරුම් අරගත්තොත් මේ කියලා තියෙන දේවල් අපේ අම්මලා තාත්තලා අපි ඔඩොක්කේ තියෙන අපිට කියලා දෙන්නේ නැහැ නේ. කිසිම ගමේ වන්දලේ හාමුදුර කෙනෙක්වත් අපිට කියලා දෙන්නේ නැහැ. කිසිම ඉස්කෝලේක කිසිම පිළිවෙලක කිසිම විශ්වවිද්‍යාලයක උගන්වන්නේ. දන්නේ නැතුව නෙමෙයි. උගන්වන්න වික්ත නැහැ ඒගොල්ල කියන්න කොන්දපණ නැහැ. මොකද ඒගොල්ලත් තියෙන දුරම් පිනවම. ඒ නිසා අපි දොස් කියන්නේ නරකයි. මොකද අපි ළඟ ධර්මයේ තියෙනවනේ. ත්‍රිපිටකගත හරි ධර්මයේ තියෙනවා. මේ කලාතුරකින් රකින්නැත්තොත් ඉන්නවා. ඒක එච්චර අමාරු නෑ. ආන්නේම දැක්කට පස්සේ අරවට දොස් කිය කියා මෙයාට දොස් කිය කියා ඉන්නට වැඩිය අපිට කරන්න තියෙන්නේ මම පරිස්සම් කියලා පුළුවන් තරම් මේ ඇහ කන දිව නාසය කය පිනවල තියෙන කීකරු කරන තියෙන හොඳම දැන තමයි කැලේ. මේ කැලේ ගියා කොච්චර බලහින් හිටියත් එහෙම කාම ආසාවෙ එන්නේ නැහැ. ඒ වගේ මේන සද්ද කැලෙන් එන සද්ද කවදාකවත් කාම මේ කියන්නේ අඩු ගානේ රාග තාලවත් නගන්නේ නැහැ. සානිකම් ගැල් කවියක් පැල් කවියක් කරන වගේ සත්තුන්ගේ සද්ද රාග තාල නැහැ. ඒ වගේම නාසය පිනවන දේවල්, දිව පිනවන දේවල්, කය පිනවන දේවල් නැහැ. ඒෂා රමණීයානි වන පන්තානේ නතේ කාම ගවේෂිනෝ. මේ වනබන්ත සීනාස රමණීය නම කාම ගවේෂින්ට කාමයේ කැමැති අයට බය චකිතේ තනිකන් දෝෂේ. ඒගොල්ල කැමති නෑ කැලේට එන්න. නිසා කැලේ හිටියත් ලොකු දෙයක්. ඉන්නකොට හැබැයි අර නීවරණ දෝෂේ එනවා. ඉතින් මම මුල් කොටසදී මතක් කරලා දුන්නේ gedara ඉඳගෙන ඉඳුරම් පිනවමින් ඉන්නවට වැඩිය නීවරණ හොඳයි. නිවර්ණ තියෙන බව දැනගෙන නිවර්ණ යටපත් කිරීම ඊට වැඩිය හොඳයි. අන්න එදාට ඒතකොට එයාට දායයක් හම් වෙනවා තෑග්ගක්. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා ඉදිරියට යන්න. අනික ආවට පස්සේ තමයි මිනිස්සයා කවුද කියලා තේරෙන්නේ. එතකන් ඉගිලෙනකන් කොකා කන කොකාද සුදු කාද තේරෙන්නේ නැහැ. ඒ නිසා භාවනා මධ්‍යස්ථානට අවිල්ලා නැත්තම් භාවනාව කරලා කොච්චර වෙලා මට එක වෙලාවක එක ඉරියව්වක ඉන්න පුළුවන්ද? මට කොච්චර වෙලාවක් එක ආරමුණක ඉන්න පුළුවන්ද? කොච්චර වෙලාවක් මට සතිය පවත්වන්න පුළුවන්ද කියන එකෙන් අපි මනුෂ්‍යකම නැහැ. ඒකට අපි ඔක්කොම ආධුනිකයි. ඉතින් ඒ වගේ දෙබසක් වගේ කතා සංවාපයක් ඒ වගේ සාකච්ඡාවක් ආරම්භ කරන්නයි මේ ගාතාවක් කියලා බුදුජානන්සේ ඒ දේවතාවත් එක්ක ගන් දෙන කරන්නේ. ඕක ඇහිච්ච ගමන් ආනන්ද සාන්තර මතක් වෙනවා. මේක පුතේ ලියලා තියාගන්න ඕනේ. මේක මතක් කරගන්න ඕනේ කියලා. උන්වහන්සේ ඊට පස්සේ පළවෙනි සංඝ සංගායනාවේදීම මහා කාශ්‍යප මහරතනන්ගේ අහනකොට මෙන්න මෙහෙමයි දේවතා ආපු ආපු ගාතාව මෙන්න මෙහෙමයි සර්වචනංශේ දීපු උත්‍රේ කියලා අපි දක්ව අවුරුදු 2600 ගණක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපිට ඕනේ නම් අපි මේ ගත කරන ජීවිතේ මේ ගලපගෙන අපි ළඟ නිතරම තියෙන ඉදurang පිටීමේ මේ පහත් ඉදurang පිටීමේ නැති වෙනකොට මතුවෙන මේ යක්ෂයා මේ මේ ගොජේ මේ ජරාව නිවන කමන්නේ ඒ නිවන පහු කරාට පස්සේ හම්බෙන මේ සද්ධාජී ඉඳුරන් පහත් තේරුම් අරගත්ත කෙනාගේ කතාවයි පොත් පාඩම් කරන කෙනාගේ කතාවල වෙනස්. එනිසා මේකදී උත්සාහ කරන්න පුළුවන් තරම් පොත පාඩම් කරපු එක අස්පනා පිට දැක් ගැනීමට කරන උත්සාහයක් එතකොට මේ මේ දෙවියෝ තාම ඉන්නවා සමාලාර. දෙවියන් දවස් 26යිනේ ගත වෙලා තියෙන්නේ. බුදුසසුනේ පින්නම් බෑ දෙවියන්ට නැති අනේ ඒ තාම අර පරණ කට්ටිය තමන්ට පුළුවන් ප්‍රමාණය ඉදරම් පෙනීම ආදී දේවල් යටපත් කරලා ජීවන වලට යට වෙන්නේ නැතුව මේකත් කාගෙන ශක්ති ප්‍රමාණය මේ සද්ධාදී විඳුරන් වමනවා දිනු කරනවා කියලා ඉතින් මහසිසාරද ස්වාමීන් සඳහන් කළා තියෙනවා ශාසනයේ තියෙන රුවන් වැලි සෑයවත් තිබක් පමණ ධාතු වලවත් නෙවෙයි භාවනා කරන එකනයි පපුවේ අපි කොච්චරක් ඒකෙන් අපි පිරිසුදු වෙනවද කියන එක තමයි කොහොමද මනුෂ්‍ය විසුද්ධ වෙන්නේ සුද්ධ වෙන්නේ ඔය නීවරණ නැති හිතකින් තද්දාහදී ඉඳුරන් නැති කරගන්න හිතකින් තමයි ඒ සාමයේ බණක් අහගෙන ඉන්න සීල දනාගේ මේ විසුද්ධිය පිණිස හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි තව තවත් භාවනා කර තව තවත් විසුද්ධිය පහළ කර ගැනීමේ ධෛර්යයක් වශයෙන්ොත් වීර්යයක් වශයෙන්ොත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව නතර කරනවා සිය දිනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා